අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවෙනි දවසටත් වේලාව ගන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ඊයේ මතක් කරගත්ත විදිහට ලිඛිත ප්‍රශ්න වලින් අපි සතිವಾರයේ ආරම්භ කරමු ඊට පස්සේ අපිට ඊට ලැබෙන විදිහට සභාවෙන් ප්‍රශ්න මතුවෙනවනම් සාකච්ඡාට භාජනය කරමු අපි ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අවසරයි ස්වාමින් වහන්සේ අද අපිට ලිඛිත ප්‍රශ්න 13ක් ලැබිලා තියෙනවා. ඒකෙන් තුනක් ඒගොල්ලන්ගේ භාවනා අත්දැකීම් පිළිබඳව පමණක් ලියපු ඒවා අනිත් ඒවා ප්‍රශ්නත් සමග ලියපු ඒවා මම පළවෙනියෙන් ප්‍රශ්නත් සමග තියෙනවා කියවන්න. පළවෙනි ප්‍රශ්න සමග තියෙනවා. එක කොටසක් භාවනා අත්දැකීම් විතරයි ඒගොල්ලන්ට භාවනාවට කරගෙන යද්දි දැනුණ දේ. අනිත් ඒවා ප්‍රශ්න සමග. ස්වාමීන් වහන්සේගෙන් පිළිතුරු බලාපොරොත්තු වෙන ඒවා. හොඳයි. ඒ ටික මම කලින් කියවන්න. හොඳයි හොඳයි. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආනාපානයේ වඩමි හුස්ම සංසිඳුණු පසු හිස්තැනට යන අතර එහිදී নানা ප්‍රකාර සිතුවිලි අතීත සහ අනාගත අදාළ නැති සිදුවීම් ආදිය නොනවත්වා ගලායි. එවිට මා විටක සිතුවිලි දිගේ යයි. විටක මතක් වූ පසු නැවත භාවනාවට එනවා. නමුත් මොකුත් දෙයක් නොමැතිකමක් අත්දකිමි. එවිට ඔහේ නිශ්චලව වෙන දේ බලාගෙන සිටිමි. කල යුත්ත පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඇත්තටම හරි පැත්තට දාගත්තොත් ਸਰවචනාංශයේ මේක විස්තර කරන විදිහට කාගෙත් දැනගැනීම සඳහා මෙන්න මෙහෙම වාක්‍ය තුන හතරකින් විස්තර කරන්න පුළුවන්. ඒ ලියුපෙකනට දැනගන්න පුළුවන්. ඒකද ඔය කියවෙන්නේ නැද්ද කියලා. අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අපි ඉන්නේ කාම ගුණයන්ගෙන්. විවිධාකාර රූප බලනවා, ශබ්ද අහනවා, ගන්ධ රස පහස. ඉතින් මේ ශාලාවට රැස්ලා තියෙන්නේ ඒක ඇති වෙච්ච කට්ටිය. ඉතින් ඒ වෙනුවට අපි කරන්න තියෙන්නේ මේ ඒ කාම ලෝකේ අතරින්. එළ මේ වගේ තැනට ආපුවාම අපි ළඟ දැන් ඔළුවේ වැඩ කරන්නේ කාම සංඥා විතරයි. අර විඳපු ආස්වාදවල මතක සටහන් ගොඩක් තියෙනවා. ඒ මතක සටහන් නිසා කාම ලෝකේ ඉන්නවට වැඩිය මෙතෙන්දී හිත හැඟුම් උදාහරණ. අතීත දේවල්, අනාගත දේවල්, කාමච්ඡන්ද, ව්‍යාපාද ආරෙමි. ඉතින් ඒක ඇත්තටම කාම ලෝකේ ඉන්න අපේ ප්‍රශ්නයක් නෙවෙයි මේක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක්. ඉතින් බුදුරජාණන්සේකට උත්තරයක් දෙනවා රූපයකට හිත දාන්න කියලා. එක කර්මස්ථානයකට හිත දාන්න. එක කර්මවලට හිත දාන්න කියලා. අපි කියන එකට රූප කර්මස්ථාන කියලා. ඉතින් මේක හරිම අමාරුයි. කැලින් එළියට ගත්ත මීහරකෙක් ආයේ එක කණුවක බැඳලා තියන්න හදනවා. ඉතින් හිත ඊයට ඔලොමොල වෙනවා. අපි හිතපො නැති ආර්බුදයකට මුහුණ දෙනවා. ඉතින් අපි ඒක තමයි මේ භාවනා කරන යෝග ආධන පුලන්තරම් පහසුකම් දෙක දෙන්න හදන්නේ ඒ බාහිර ප්‍රශ්නක් දාන්න නැතුව මේක කාමයේ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනකොට ඇති වෙන මේ සටනදී අපි භාවනා මධ්‍යස්ථාන පහසුකම් ටික දෙනවා. දීලා කියනවා ඒ ඔක්කොම පහසුකම් නැහැ. මේ පහසුකම් වල පුළුවන් නම් එක අරමුණක අපි කියනවා ආස්වාස් ප්‍රසවාසී පිම්වීම හැකිලිම ඉඳගෙන ඉන්න ඉරියව්ව වම දකුණ සක්මන කිය. ඉතින් සමහරෙකුට මේක හරියනවා. ඒ කියන්නේ කාම සංඥාව කාම රූපාරම්මණයක ප්‍රතිස්ථාපනය කරනවා. ඒ කියන්නේ අපිට අරමුණක හිත පවත් ගන්න පුළුවන් චිත්තක්ෂණ දෙක තුනක්. ඉතින් ඒක අපි මේ ජීවිතේ ලැබු ලොකු ජයග්‍රහණයක්. එහෙම නැත්නම් රූපාරම්මණයක අපි සරණ පිහිට ලබනවා. ආලම්බණය වෙනවා කියලා කියන්නේ ආරම්මන කරනවා කියන්නේ රූපාරම්මණය ඉල්ලා ඉනවා. දැන් මේ බුදුහාමුදුර අපිට අල්ලලා දෙන මේ රූපය යෝගාවචරය හිතන්නේ නিত্য සුඛ සුභ ආත්ම කියලා තමයි. ඒක තමයි ඉති යෝගාතේ කල්පනාව. නමුත් සර්වඥා අපිට දෙන්නේ බලාන ඉන්නකොට ඉන්නකොට ගෙවෙන රූපයක්. ඒක සර්වඥාන්සික වචනෙන් කියන්නේ මේ රූපේ දිහාම බලාන හිටියොත් දක්ෂ වෙලා බලාන හිටියොත් රූපේ රූප සංඥාවක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපන වෙනවා. දැන් ඔය කියන தත්තර වැටෙනවා. බලාගෙන ආනපනෙත් නැහැ. හිතවිලි සද්ද වේදනා ගොඩාක් එනවා පරණ මතක අදාළ නැති දේවල් ගොඩාක්. මේ ඔක්කොම දිහා බලනකොට මෙන්න මෙහෙම එළියන එක නෑ එකඟ නම් ලියන කෙනාට විතරයි කියන්න පුළුවන් වෙන මේක ඇත්තද නැද්දද කියලා. මේක මනෝපුබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි කියලා තේරෙනවා. ධර්මපදේ පළවෙනිම ගාතාව. මනෝපුබ්බංගම ධම්මා, මනෝසෙට්ටා මනෝමය. එතකොට දැන් මේ රූප සංඥාවට ගියාට පස්සේ අපිට ප්‍රත්‍යක්ෂණයක බලන්න පුළුවන් මේක හුදු මනෝ විකාරයක් විතරයි තියෙන්නේ. අරමුණ පේනවයි කියලා පෙන්නුවත් බොහොම සියුම්. රූපයක් පෙන්ලා ගියත් තිබ්බතන කපුරු පිච්චුවා වගේ නැති වෙලා යනවා. සද්දයක් ආවත් එහෙමයි. එතකොට දැන් මේ අච්චාරු වෙච්ච දේ නැත්නම් රූප සංඥාවට ගියාට පස්සේ අපේ හිත මේකේ නিত্য භාවයේ සුඛ භාවයේ සුභ භාවයේ ආත්ම භාවයේ ගන්න පටන් ගන්නවා. එතකොට මහා අසරණ වෙනවා හද්දා කැලයක් මැද තනි වුණා වගේ. තෙරක් නොපෙන මහ බොහෝ දෙපුංචි බෝට්ටුවක හිර වුණා වගේ. කාන්තාරික තනි වුණා වගේ තේරෙනවා. බැලූ බැලූ හැමතැනම අනිශ්චිතතාවය පේනවා. බැලූ බැලූ හැමතැනම බය සැක ඉතින් මේ වෙනකොට මෙහෙම නෙමෙයි ලියන්න තියෙන්නේ වහකෑවත් පුදුම වෙන්න දෙයක් නෑ උතන. නමුත් මේ යෝගාවචරයට දෙන්නේ යනකො එතෙන්නේ අනකම ශ්‍රද්ධාව තියෙනවා නම් මෙයා ධර්මයෙන්මයි උත්තර හොයන්නේ. කතරගම දෙවියෝ පිටිපස්සේ යන්නෙත් නෑ, තරවල හරි දෙයයන් ආන්සේ යන්නෙත් නෑ. ධර්මයෙන්ම උත්තර හොයන එක අපි ශ්‍රද්ධාව කියලා මේ වෙලාවේ බාර ගන්න. ඒ වගේම එයාට සතුටක් ඇති වෙනවා මම සීලේකනේ ඉන්නේ. මේ මොන මොන මනෝපුබ්බංග වුණත්, මනෝසෙට් වුණත්, මනෝමය වුණා සීලේක දෙන්නේ නෑනේ. ඒකත් ඕනනම් පරීක්ෂා කරලා බලතැයි. වැද්දගත්ම දේ තමයි ඔතෙන්දි Tamanට ආත්ම විශ්වාසය ඇති වෙන මේ අරමුණක් නැති වුණාට නිට්‍ය වූ දිගට පවතින අරමුණක් නැති වුණාට සත්‍ය කැඩලා නැහැ කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන් වුණොත් ඔන්න මම මේ කතා කරන වචනේ වටනකමක් තේරෙනවා. ඒ නිසා මේ ලියුපෙකන උසාවියට කැඳ වෙනවට කැමතිද දන්නේ කැමතිද මේ හරස් ප්‍රශ්න දෙයක් අහනවට? ලියුපෙකන අත උසන කැමතිද? නෑ කමන්නේ. මේ මොකද මේ කට්ටිය යයි මං හිතන්නේ හිටානේ දැවෙනකොට ඔච්චරම උසාවියට කැඳවන්න ගත්තොත්. ඒකට ප්‍රශ්නයක් නෑ. මට සාහිතික කරලා කියන්න අනිත් දවසේ ලියනකොට මේ විදියට අර මඩගොඩේ අඩි දීප වගේ තියෙන තැනක ගොඩ ඉඳලා එරුම් කඩකට බැස්සා වගේ බැස්සට පස්සේ මේ තියෙන තත්ත්වෙදී සතිය තියෙනවද නැද්ද? ඒකෙන් තමයි යන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා මනස එයා දන්නෙත් නෑ ඇත්තටම. එයා පරීක්ෂා කරලා යුත්තේ එතන. දැන් සද්ධාවක් තියෙනවා නම් සතියක් තියෙනවා නම් සීලෙත් තියෙනවා නම් මට හරි ලේසි කමටහන් සුද්ධ කරලා දෙන්න. ඒ නිසා මට අහන්න ඕනේ ප්‍රශ්නේ තමයි මෙන්න මේ විදියට ගොඩ කරේක ඉඳලා එරුමකට බැස්සා වගේ. නිකන් මඩේ හිටපු ඉන්න වගේ හිත මේ රූප සංඥාවේ ඔද්දල් වෙනකොට හොන්දු මාන්දු වෙනකොට Taman ඉන්නේ සතියද නැද්ද කියන එක මට තහවුරු කරලා කියන්න පුළුවන් නම් මට විතරනේ සබාවට මේක ලොකු පණිවිඩයක් වෙනවා. එතකොට සතිය තියෙනව නම් අරමුණක් නැති වුණා සතිය පවත්වන්න පුළුවන් ගතියට මේක තමයි පළවෙනි පාඩම. නිත්‍ය සතියක් ඉල්ලනව නම් උතරින් එහාට යන්න බෑ. දැන් මඩ කොටක ඉන්න. ඉතින් එයා ආපහු කරන් තියෙන හයියෙන් හුස්ම ගන්න වෙයි. එහෙම නැත්නම් නැගිටලා යන්න වෙයි. බය ඇති වෙයි, සැක ඇති වෙයි, ගොඩක් වෙයි. නමුත් දැන් මේක මේ භාවනා ප්‍රතිඵලයක්, කෙලෙස් අඩු තත්වයක්, මේ රූප සංඥාවක් මට මේකෙදි මම සතිය පාත්තන්න ඕනේ කිව්වොත් අපි කියනවා ඒ සතිය ස්ථාවර කරගන්න වැඩක් සතිපට්ඨානයට යන වැඩක් මෙතෙක් කල තිබුණේ සතිය නම් දැන් මේ සතිය සති බලයක් බවට පත් වෙන්න හදනවා ඒකම තමයි පස්සේ දවසක සති බොජ්ජංකයක් බවට පත් වෙන නිසා මට කට උතරේ දුන්නොත් මේ වෙලාවදීම අපි නඩුව තීන්දුව කරන නැත්නම් නඩුව කල් දානවා අපි යනවා ඊගා ප්‍රශ්න අත ඉස්සෙනවා පොඩ්ඩක් ඉස්සරහට ආවනම් මයික් එක ගාවට නැත්නම් මයික් එක ගෙතෙන්න ගියා නම් හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. මයික් එකට තට්ටු කළ බෑ. ලංකලා කතා කරන්න. අවසරයි ස්වාමින් වහන්ස වේලාවකට සතිය තියෙනවා වෙලාවකට සතිය නැහැ. වෙලාවකට නිින්දෙන් ගැස්සিলা ඇහැරෙනවා වගේ දේකුත් වෙනවා. සතිය නැති වෙලාවේ සතිය නැති බව දන්නේ කොහොමද? සිතුවිලි දිගේ ගිහිල්ලා එකපාරට එනකොට ආයි භාවනාවට හිතෙනවා සතිය කැඩිලාද කියලා. ඒක සතියට ආවට පස්සේ තමයි දැනගන්නේ ඉස්සලා සතිය තිබුණ නැහැ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආයෙත් කියන්න බෑනේ මං කියපේ. සිතුවිලි දිගේ ගිහිල්ලා ආයි ආවට පස්සේ තමයි දැනගන්නේ ඉස්සල්ලා සතිමත්ව හිටියේ නෑ කියලා. ඒකට තමයි සති බලය කියලා කියන්නේ. සතිය නැතිකමක් නෙමෙයි ඒක බලවත් සතියක්. ඔතෙන්ද යන්න කොච්චර අමාරුද කියලා බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි යම් තැනක ඉඳලා එනවා. ආවට පස්සේ තේරෙනවා මේ හිටපු දැන දන්නේ නෑ. හිටපු දැන මතකයක් නෑ. සතියක් නෑ. එතන තමයි නිවන් මාර්ගේ තියෙනවා නම් තියෙන්නේ. මන්ද මේක මේ සබාවට තේරෙනවද කියලා මම මේ කියන එක එහෙම නැත්නම් අපි සාකච්ඡා එතන නැත කළා මේක දිගේ සාකච්ඡා කරගෙන යන්න. කාටරි මම මේ කියන එක වැටහෙනවද නැත්නම් පටලැවෙනවද? සතියේ නැති බව දැනගන්නකොට අපි එකට නෑ කියලා චෝදනා කරන විනෝඩ මේකත් සතියක්. මොකද සතිය නැති බව දැනගන්න වෙලාවේ සතිය තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආන්න ඔකට ලෑස්තිලා යන්න ඔය පළවෙනි දවසේ දෙවෙනි දවසේ රිට්‍රීට් එක ඔතෙන්ට එන්නේ නැහැ. ඕක ටිකක් කල් යන්න ඕනේ. නමුත් මේක අල්ලගන්න අර තීක්ෂණ බුද්ධිය තියෙන කෙනෙකුට තේරෙනවා සතිය තියෙන මෙහෙම මම දාන ප්‍රශ්නයක් එතකොට මේ මේ ප්‍රශ්න උත්තර දෙන එකකට දඬුවම් කරන්න නෙවෙයි සභාවට මේක පරෝජනයක් වෙයි කියලා හිතලා අරමුණක් තියාගෙන සතිය තියෙන වෙලාවේ මට සතිය තියෙන බව දන්නෝ අරමුණක් නැතුව සතිය නැහැ සතිය නැති බව දන්නෝ මේ දෙකෙන් වඩා හොඳ කාර්යක්ෂම කොයි සතියද කියලා මං අහනවා අරමුණ නැති වෙලා නැවත සතිය නැති වුණාට පස්සේ නැවත අරමුණට එන්න සතිය තියෙනවා නම් ඒක හොඳයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. නෑ මයිලඟ අරමුණක් නෑ. මයිලඟ සතිය නෑ කියලා දැනීමක් මයිලඟ තියෙනවා. තාලට අරමුණක් තියෙනවා සතිය තියෙනවා කියලා දැනීමක් තියෙනවා. මේ ටිකේ වඩා සෙල්ලක්කාර දැනීම කොයි දැනීමද? හිතුවක්කාර දැනීම කොයි දැනීමද? සම්ප්‍රදාන කුල නොවන දැනීම කොයි දැනීමද? අරමුණක් නැතුණත් සතියක් තියෙනවා පවත්වන්න පුළුවන්. ඒක මේ මේ සාකච්ඡා කරන වෙලාවේ දැන් තීරුම් ගත්ත එකක්ද නැත්නම් ලියුම ලියන්නේ ඉස්සලා දැනගෙන හිටපු එකක්ද? නෑ දිගින් දිගට වෙනකොට මේ ඒකටත් ටික ටික පුරුදු වුණා ස්වාමීන් වහන්සේ. එහෙම වෙලා තියෙනවනම් මම බොහොම නෝනදායන තේ ස්තුති කරනවා. මොකද ඒක වෙන්නේ අපි හැම වෙලාවෙම අරමුණ නෑ කියලා මැරෙන්න හදනවා කනපින්දම් ගහනවා. ඊට පස්සේ මේ නොදැනුවත්කමක් ආපු ගමන් පිරිත් නූල් ගැට ගහනවා, පැන්වත් පිරිත් වතුර බොනවා, තෙත් කවි කියනවා, දෙයියෝ පිටිපස්සේ යනවා. නොදැනුවත්කම තියෙන තැන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ දොර ඇරෙන්නේ. එතෙන්ට යන්න යන්නයි දන්න ඔක්කොම දැනගන්න. දැනගෙන දැනගෙන කියලා පස්සේ තියෙනවා අපි කොච්චර දැනගෙන ගියත් නොදන්නා හිස්තැන් තියෙනවා කියලා. අන්නේ හිස්තැන්ට බය ඇරෙනකොට කෙලස් නැහැ. එහෙමයි එතන තියෙන බයර තමයි කෙලස් කියන්නේ මේ භාවනා කෙලේ ලෝකේ. එතෙන්වත් බය අරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඌ මායයට ඌ නොබණී යනවා කියලා. මේ ලෝකේ ශූන්‍ය වශයෙන් තියෙන වෙලාවේදී ශූන්‍ය වශයෙන් දන්න කෙනා අවමාරයට පේන්නේ නැහැ. මාරයට අපි අහුවෙන්නේ අපි තියෙන දෙයක් අල්ලන රණ්ඩු සරුවල් කරන වෙලාව විතරයි. ඒ නිසා අපිට මාරෙත් එක ඇඟිමුත්තන් සෙල්ලම් කරතයි. ඔය නැහැ කියන තැනට අවදි වෙන්න බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒක තීරුම් ගත්ත කෙනෙක් වශයෙන් ඒ වගේ තැනකට අවදි වෙන්න දැන් මමයා මොකද්ද කරන්න ඕනේ? යෝගාවචරය මොකද්ද කරන්න ඕනේ කියලා මම ඇහුවොත් කැමැතිද කට උත්තරයක් දෙන්න? අරමුණ නැතත් ඉදිරිපත් වෙන ඕන දෙයක් දිහා බලාගෙන ඉන්නවා. ඔය ඒකට ලෑස්තිලා යන්න කියලා කියනවා. එහෙම. ඒක අභියෝගයක්වත් වැරද්දක්වත් සතිය නැතිවීමක්වත් සමාධිය නැතිවීමක්වත් සීල නැතිවීමක්වත් සද්ධාව නැතිවීමක්වත් නෙවෙයි. මේ තමයි මගේ ජීවිතේ මම නොකරපු දෙල්ලම මම අනිත් දවසේ යනකොට ඒකට යනවා. කම්මෝගෝ චිකාගෝ රාජාවෝ මාවෝ ගංගාවෝ කියලා බක්කාල පයින් එකජේ. එහෙමයි සම්. වෙන ඕන ගිනි අගුරක් වෙච්චවයි. එහෙම. ඔට්ටුයිද? ඔට්ටුයි. ඔව්. හරි එහෙනම් යනවා අපි දෙවැනි ප්‍රශ්නය අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් ලද භාවනා උපදෙස් හා කමඨහන් අනුව මා වසර කිහිපයක් පුරා ආනාපාන සති භාවනා පුරුදු කරමි. මේ වන විට භාවනාවට පරයන්කේ වාඩි වී විනාඩි කිහිපයකින් පසුව හුස්ම බොහෝ දුරට තුනී වී නොදැනී යනවා. එවිට මා නැවත ආනාපානය නොබලා පිටස්තර පුද්ගලයෙකු මෙන් මගේ සිත දෙසම බලා සිටිනවා. සිතට එන සිතුවිලි දෙස සිහියෙන් බලා ඒවායේ විෂම හා ව්‍යාකූල ස්වභාවය නිරීක්ෂණය කිරීමට උත්සාහ දරනවා. තවද සිත සිතුවිලි වලින් තොරව ශූන්වත්තේ පවත්වා ගැනීමට උත්සාහ දරනවා. මෙය නිවැරදි උත්සාහයක් දැයි ඊතා අනුකම්පාවෙන් යුක්තව පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔය මේකේ එක වාක්‍යයක් තියෙනවා ඒත් උසාවියට කැඳවන්න වෙනවා. ඒක තමයි තියෙන ප්‍රශ්නේ ඇඹුලයි එතකොට වැඩි. කැමතිද මේ ලියපෙකනාගේ මම මේකේ තියෙන ප්‍රශ්නයක් වාක්‍යයක් පැහැදිලි කරලා දැනගන්න අත උසයි. ලියපෙකන අත උසන කැමතිද දැනගන්න? මේක කියනවා පිටස්තර පුද්ගලයෙක් විදිහට මම මගේ හිත දිහා බලනවා. ඒතකොට මේ බලන එකාද මම, පේන එකාද මම කියලා මට දැනගන්න මගේ හිත දිහා මම බලනවා නම් එතකොට මට පේනවනේ ඒ පේන එකද මමයා. දැන් තමයි බලන මමයාද මමයා. නැත්නම් මේ මොකාද මේ වාක්‍ය අතර රිංගලා තියෙන සතා මොකාද කියලා ලියවෙකනාට විතරයි උත්තර දෙන්න පුළුවන් වෙන්නේ අනික අයත් උත්තර දෙන්න උත්සාහ කරයි නමුත් ඒ උත්තර වළංගු නැහැ මේ උසාවියේ උසාවියේ කැමතිද මේ කැමති නැහැ මොඳ එතන තමයි තියෙන්නේ බලනකොට පේන එකද මමයා නැත්නම් බලන එකාද මමයා කියලා ඔය කාට්ටොලේගේ පොතේ තියෙනවා the power of now කියන එකේ එයාට ඉතාමත්ම උග්‍ර මානසික ආවේගයක් ඇවිල්ලා එයා සීදීනසා ගන්න අත දාලා නිදි බේත් පෙති මෙච්චර ගාණක් බිවට පස්සේ මැරෙනවා. ඒක මේ සුදු තියාගෙන ඉන්න. ඒකත් ගන්නව අතට. ගන්නකොට ඉතාමත්ම තදබල මානසික අසහනයක්. ඔක ආපුවාම එයා දන්න දවස් තුන හතරක් යනකම් මුළු ජීවිතේම එන කාච්ච සෝම් පිටිනක් වගේ. එතකොට යාට කල්පනා වෙනවා එක පැත්තකින් දැන් මේක මම සීදීනසගතට ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ කියලා. කොහෙන් හරි මතකයක් එනවා. අනිත් පැත්තෙන් කියනවා මාත් එක්ක මට එක චිත්තක්ෂණයක්වත් තව ජීවත් වෙන්න බෑ කියලා. එතකොට මෙයා කියනවා මාත් එක්ක මම ජීවත් වෙන්න බැන්න මේ මායි මමයි කියන දෙකේ කොයි එකද මමයා කියලා. එතකොටම අර තියෙන මානසික අසහනේ පුපුරු ගහන මට්ටමට ගිහිල්ලා ලොඳ එළියට එන මට්ටමට ගිහිල්ලෙවල අර ගින්නට නිකන් පෙට්‍රල් දැම්මා වගේ බොස් ගාලා නැගලා ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ ඒක සනීප වෙනත් එක්කම ආපු සතුට මාස 6ක් තිබුණලු ජීවිතේ. මේ කොයි එකද මමයා. මේ මම පැත්තකටලා බලන එකද මමයා, පේන එකද මමයා කියලා. මෙලෝ කෙනෙකුට උත්තර දෙන්න බෑ. කොන්නෝ දෙන්නෙක් ඉන්නවා මෙතන ද්වේතාවයක් තියෙනවා. අපි එක එක කනට මාරුන බලන එකයි එක වෙලාවට මම එක් කරනවා නැත්නම් පේන එකයි එක වෙලාවට මම එක් කරනවා. ආන්න ඕක දැක ගන්න උත්සාහ කරන්න. ඒ නිසා විනිශ්චයකාරයත් මමයි යුක්තියත් මමයි. ලෙඩත් මමයි වේදත් මමයි. හරිත් මමයි වැරදිත් මමයි. මේ දෙන්න ගැටෙන්න ඕනේ කියලා අපි හිතන්නේ ගැටුමක් නැහැ. අපි හිතනවා මෙතන මට කළ හැක්කක් කියලා මොකක්වත්ම කරන්න දෙයක් නෑ අපිට තියෙන්නේ බලන්න එක විතරයි මේ තියෙන එක දෙකට බෙදලා බලන්න එක සහ හැපෙන්න වෙන්න පටන් අරගන්න ඊට පස්සේ ඉතින් කතන්දර ගොත තැගේ හෙට උදේ වෙනකන් කීතයි රින්සා හොඳට බලන්න මේ තත්ත්වයට ගියාට පස්සේ කිසිම විනිශ්චයකට එළඹෙන්නේ නැතුව නිරීක්ෂණයක් විතරක් මම කාගෙන්වත් අහන්නත් බෑ මොකද කරන්න ඕනේ කරන්න දෙයක් අපිට නෑ කරන්න දෙයක් අපිට choice එකක් අපිට ඉඩ දීලා නෑ මේ දෙයක් බලාගෙන ඉන්න නොබුණ බලන්න කියලා තියෙන බුදුරජාණන් වහන්සේ ඇස් නැති කෙනෙක් වගේ. ඇස් ඇත්තේ නමුත් ඇස් නැති කෙනෙක් වගේ බලාගෙන ඉන්නේ. ඇහෙනවනම් කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ බලාගෙන ඉන්නේ. දැනෙනවනම් මෝඩෙක් වගේ බලන්නේ. මේක දිහා බලන ඉන්න එක තමයි තපස කියලා කියන්නේ. එක එක විදිහට එකක් පෙන්වනවා මේක පෙන්න බොහොම විචිත්‍ර ගතියක් පෙන්වනවා গুপ্ত ගතියක් පෙන්වනවා භාවනා දියුණු ගතියක් පෙන්වනවා කොහොම හරි කරලා අපි ඒක පැත්තකට ගන්න හදාන්නේ. දෙපැත්තේ සමසිත පවත්තගෙන යන්න පුළුවන් නම් ඒ වෙලාවේදී අපේ මොලේ සම්පූර්ණ වැඩ කරනවා කියනවා. කවදාකවත් ආංශික වැඩක් නෑ සම්පූර්ණ මොලේම වැඩ. මේ බලන එකද මමයා, පේන එකද මමයා. ආනෝගේ තියාගෙන ඉන්න. එතකොට මේක මේ brainstorming මුළු මුළු ස්නායු පද්ධතියෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ චිත්තක්ෂණේ විතරයි අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම අපි ආංශිකයි. එක් මේ පේන එක මමයා කියන එකට බලන එක මමයි කියන. ඒ නිසා නැවත නැවතත් ඕකට එන්න අරින්න අතිරනව ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන වචනේ අපන්නක කියලා. අපන්නක කියලා කියන්නේ අවිරුද්ධව. පේන මමයට විරුද්ධත් වෙන්න එපා බලන මමයට විරුද්ධත් වෙන්න එපා. දෙන්නම කරන්නේ බොරුව. දෙන්නගේම තියෙන්නේ ගොතන ලද්දක්. ඒක දිහා බලන්න ඉන්න පුළුවන්කම තමයි තපස කියන්නේ. ඒ නිසා අවිරුද්ධව මොනවක්වත් කරන්න එපා. අහන්නත් එපා කායෙන්වත් බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මං කියන්නේ ඒකට බකන් නිලාන ඉන්නවා කිය. නිකන් බලන ඉන්නවා. ඒක තමයි කරන්න බෑනේ. මේ ප්‍රශ්නේ වුණත් මේ වැඩසටහන පටන් ගත්ත දෙවෙනි දවසේ කියන එක ටිකක් සැර වැඩි පටන් ගන්න විදිහට බලනකොට ඉදිරියට යනකොට බලන තුන් හතර දවස් එනකොට හැම ලියම කෙනාම ලියන ඔච්චරමයි ප්‍රශ්නේ ඔච්චරමයි. ඒ නිසා ප්‍රශ්නේ මතක තියාගන්න මේ කරන දේවල් ටික නතර වුණාට පස්සේ දැන් මේ හිත බලනවා දෙකට හදාගන්න බලන මමයි තින්න මමයි බලන හිතයි පේන හිතයි කියලා. මේක තියා එහෙම බලන්නේ. කිසිම විනිශ්චයකටපත් වෙන්න එපා. නැවත නැවත බලන්න බලන්න අපිට තේරෙන පටන් අර ගන්නවා අපි බිඳුවට ඇවිල්ලා ඉන්නවා කියලා. නික්ලේශී තැනකට ඇවිල්ලා තියෙන වෙන මිනිස්සුක් කරන්න එපා. එහෙම යන්න හරි. පුදුම මගේ වචනෙන් කියනවා පුදුම තීරියන් වීමක් සිද්ධ වෙනවා. අපි මේ අවුරුදු 6 වෙනකන් ඉන්න කාලේ මෙලෝඩියක් දැක්කට මොනම දෙයක්වත් විනිශ්චය කරන්න යන්න දන්නේ නැහැ. ඒ තමයි ජීවිතේ සුන්දරම වයස. ඒක දිහා ඕනේ පොඩි එකෙක් දිහා බලන්න ආතතියක් තියෙන මනුස්සකෙත් ආතතිය නැති වෙනවා. මොකද පොඩි එකාට ආතතිය කියන එක දන්නේ නැහැ. කිසි දවසක විනිශ්චය කරන්න නිසා හිත ආපහු ගන්න බිඳුවට මේ බලන මිනිහා, පේන මිනිහා කියන දෙකෙන් දෙක දේශ බලාගෙන ඉන්න බෑන පොඩක් වෙලා. එතකොට තේරෙනවා අපි මනුස්ස ලෝකෙම ඉඳගෙන මනුස්ස ලෝකෙට අදාළ නැති තැනක් අත්දකින්නවා වගේ. ඒ නිසා අපි මේක විනිශ්චය කරලා උපදෙස් දෙනවා වෙනුවට මේක දේශ අතිරණව අපන්නකව අවිරුද්ධව දිගට බලන හිමයි ලොකුම තපස කියලා දිගට කරගෙන යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාව කරගෙන යන විට විනාඩි 20න් විතර මගේ කට උගුර වේලෙනවා. මුහුණ පුරා මදුරුවන් විදෙන ලෙසත් කුහුඹුවන් වැනි සතුන් මුහුණේ යන ලෙසත් දැනේ. ඇස්හැර බලන විට මේ කිසිවක් නොමැත. මෙය පහදා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. ගරු ස්වාමින් වහන්සේට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඉතින් පැහැදිලි කරන්නේ බුදුහාමරට එක ක්‍රමයක් කියන්නේ. ඔක ලක්ෂ වාරයක් එන්නරින්නේ කියනවා. අනුපස්සන ඔය අනුව බලන්න කියනවා. නැවතත් බලන්න. නැවතත් බලන්න. බලන්න බලන්න ගියාට පස්සේ මෙතන මොකෙක්වත් නැහැ කියලා විස්තරන ලොකු සැකයක් තියෙනවා. බහුනට මේ සැකය පදනම් විරහිත බව, අමූලික බව, මුලක් නැති බව තේරෙනකොට තේනවා. අපි මෙතෙක්කල් මෙහෙම පරීක්ෂා කරන්නේ නැතුව කීයක් මොනත වටිනාකමට ගහ බැනගෙන තියෙනවා. පේන පමණින් අපි විනිශ්චයකටපත් වෙලා. ඒ සේරම විනිශ්චයන් අසාධාරණ විනිශ්චයන්නේ. ජන සතෙක් ඉන්නවා කියලා තමයි අපි හිතන්නේ. නමුත් මනසට අවශ්‍ය නැ සතෙක් ඉන්නවා කියන්නත් පුළුවන්. නැවත නැවත බැලුවොත් නැහැ කියන්න පුළුවන්. ඒක තමයි භාවනා කියන්නේ. අපි භාවනාවේදී බලාපොරොත්තු වෙච්ච නැති විවිධ පැතිකඩ, විවිධ රූප සටහන්, විවිධ ආකාර දකින්න. දකින්නකොට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා නුරුස්නාගති නිසා නොස්න ගතියට තඩියකට කියන්නේ නොඊවසනාසුළු ගතිය එක පාට ඇසරලා බන්න. පහුවෙනක බන්නෝ අනේෂි අපරාධ බන්නෝන මොකක්වත් නැහැ. දෙවෙනි දවසේ යනකොට ඉච්චර ඉක්මන් වෙන්නේ නැතුව ටිකක් වෙලා ගිහිල්ලා බලනවා. ඒත් පච වෙනවා. තුන්වෙනි දවසේ ඒත් තව ටිකක් වෙලා ඉඳලා බලනවා. ඒත් බලන්නේ නැතුව බෑ. හතර පහ යනකොට තේරෙනවා මේවා මේ සංසාර ගමනේ තණ්හා ආදා ක්ලේශ මාර තේනවා. නානා රුදු වේසමවා මග අවරන්නේ මේන හැම වේසෙටම උත්තර දෙන්න ගත්තොත් ගොඩ ඒමනක් නැහැ ඒ නිසා වැඩිම දේ වෙන්නේ මේද කය විනාශ වෙන එකනේ වෙච්චාව වැඩිම දේ වෙන්නේ විනා ජීවිත විනාශ වෙන එකනේ කියලා කාය ජීවිත নিরপেক্ষ භාවයේ ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා ඒ නිසා පිටින් උපදේශන වෙනුවට හොයන්න වෙනව නැතුව කරන්න බෑනේ අපි දන්නේ නැහැ ඒක නිසා ඉඳ ගන්නකොට මේ වගේ සැක තියෙනවනේ ලොකු සංසි කියනවා මේ කය ජීවිත දෙක ਸਰවඥාන්සයට පූජා කරලා ඉඳගන්න. දැන් මේ එන එක ඩෙන්ගු මදුරු කියන්න පුළුවන් මේක විද්දොත් ඩෙන්ගු හැදෙනවා ඊට පස්සේ ගැහෙන්න වෙනවා. ඉතින් ඒකට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ මේ භාවනා පැත්තක තියෙන්නේ මේ ඩෙන්ගු වලට ප්‍රශ්නේ තියෙන්නේ. ඩෙන්ගුම වෙච්චාවයිකෝ. ඩෙන්ගුම වෙච්චාවයි ඌට කියන්නේ උගෙන් ඌටත් එක රණ්ඩු කරන්න ඊට කියන්නේ ඔන්න මේක ලොක්කට පූජා කරලා තියෙන්නේ ලොක්කගෙන් අහලා කරගන්න දෙයක් කරගන්න මම ළඟ නැහැ මම මේක දීලා තියෙන්නේ කියලා. ඒක තමයි බුදුහාමර කියන්නේ මං ගැන විශ්වාසය තියන తాවකාලිකව පස්සේ ගෙවන්නේ කියලා කියනවා. මං කල්බදු ක්‍රමයට මං ගැන විශ්වාස කරලා කාය ජීවිත නිර්වේක්ෂ යන්න. ඊට පස්සේ තේරෙයි අපි මෙතෙක් කල මේ දැක්කා කිව්වට මොනවද දැකලා තියෙන්නේ. ඇහුවා කිව්වට මොනවද ඇහිලා තියෙන්නේ. ඕනම දෙයක් දෙසරයක් බලන්න ඕනම දෙයක් දෙසරයක් අහන්න කද්දාගත් පළවෙනි සැරේ නෙවෙයි. කද්දාවත් නැහැ. ඊර්ම එකක් කියන්නම් ඉතින් hina වෙනවා ඔයගොල්ලෝ කිව්වා. කන්දක් උඩට ගිහිල්ලා ලස්සන වටපිටාව දිහා බලන්න. පොයි කන්දකට නැගලා ලස්සනයි. ඊට පස්සේ කකුල් දෙක යටින් බලන්න. සම්පූර්ණ දෙකක්. ඕනෙම දර්ශනයක් හැබැයි මොනරි ඇඳගෙන ඉන්න හැබැයි නැතුව නිකන් බලන්න යන්න බෑ. ඒක ටික වැඩේ කචල් යනවා. මොකක් හරි ඇඳගෙන මේ කෙලින් බලන්න බලලා මේ පැත්තෙන් බලන්න. බොහෝකයි කලාව කියන්නේ. අපි එක සැරයක් බලලා කරන ප්‍රකාශයට විසලා ප්‍රකාශය කරන්න ඉස්සෙල්ලා යටපැත්තෙන් පොඩ්ඩක් බලලා අන්න ඒක නැති නිසානේ අපි මේ අපි කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකම. මොකද අපි දෙසරයක් කරලා හිතලා නෙමෙයි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනක අනුපස්සනා කරන්න. ඒකම නැවත නැවත බලන්න. කලබල වෙන්නේවා. අනුපස්සනාවටම නම තමයි විපස්සනාව. ඒ නිසා මේ වගේ ආපුවම මේ මේ ලියපෙකන එක සැරේ වෙලා නෙවෙයි ඔය ලියන්නේ. දැන් කාගෙන ඉන්න කෙනෙක් එකම උපදේශය තියෙන මේකම නැවත නැවත මතුවෙන බවත් මතක තියානින්න. යනවට ඕනනම් අර ඔෆිස් එකේ තියෙන චෝදනා පෙට්ටිය දාන්න මේ බාහන සලාවේ මధుරු ඉන්නවා කිය. මధుරු ඉඳලා නෙවෙයි කන්නේ ඒක වෙනම කතාවක්. ඕනනම් චෝදනාවක් දාතයි. නැවත කරලා බලන්න අපේ හිත මොන්න තරම් චපල ചാටු වංචනික නොකමනා දහබඳුරා පට්ටබඳුරු හිතක්ද කියලා ඕන දැන් මාල පෙන්වන්න පුළුවන්. අන්නේ හිතට ඔලොක්කොට hina වෙලා මේක කරගෙන යන එක තමයි ඒකට දෙන්න තියෙන උපදේශය. අවසර ස්වාමින් වහන්සේ මම භාවනා වැඩසටහන් වලට ආදුනිකෙක්මි. පර්යන්තේ ආනාපාන භාවනාව කිරීමේදී හුස්ම සමග මගේ සිත ගමන් කරයි. එය වැරදි බව දැනගෙන සිත එක තැනක වරහන් තුල තියෙනවා නාස් අග උඩුතොලේ හුස්ම රැල්ල වැදීම මෙනෙහි කිරීමට ගියද ඒකාග්‍රතාවයක් ඇති නොවේ. සිත විසිරෙයි. ඇඟේ වේදනා දැනේ. සක්මන් භාවනාවේදී වම දකුණ පිළිබඳව සිත සෑහෙන කාලයක් එකඟතාවයකින් තබා ගැනීමට පුළුවන්. පහසුවක්ද දැනේ. ආනාපාන භාවනාව සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම උතුම් නිවන් සුව අත්වේවායි පතමු. මේ කෙනාගමුත් මේ ප්‍රශ්න විසඳින්න මෙන්න මේම කට උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ආනාපානේ එක තැනක ඒකාග්‍රතාව අපේක්ෂාවෙන් භාවනා කරද්දී හිත පිට යනවා. ඒක සතහන්. පිට ගිය වෙලාවක ඉඳලා නැවත ආනාපානට ආපහු ආපු අවස්ථාවක් අත්දකලා තියෙනවද කියලා මම කැමති මේ කට උතරක් මතක් කිසෙනවා. මගේ ප්‍රශ්නේ පිට යන්නේක හරි මම ඊට පස්සේ උත්තර දෙන්නම්. පිට ගිය වෙලාවක නැවත තමන්ගේ මූල කර්මත්තාන් නිවස බලා ආපසු ආපු අවස්ථාවක් අත්විඳලා තියෙනවද කියන එක තමයි මට දැනගන්න ඕනේ. ඔව් ස්වාමීන් වහන්සේ ඇහුන්නේ නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ. ඉස්සර කරන්න පොඩ්ඩක් බලන්න. දැන් මේ හිත විසිරලා එක එක අරමුණක යනකොට එක එක අරමුණ එක එක සිද්ධියක් ගන්න මොකක් හරි එක සිද්ධියක් සිද්ධියක යනවා මොකක් මොකද්ද සිද්ධිය තද්දයක්ද වේදනාවක්ද හිතවිල්ල වේදනාවක් වෙනවා මෙහෙම අරමුණේ ඉන්නකොට හිත වේදනාවකට ගියා ඔව් වේදනාවකට ගියා. ඊට පස්සේ වේදනාවට ගිහිල්ලා දැනුණා කියලා මම මෙනෙහි කරනකොට සමහර විට මගේ මේ ඒකාග්‍රතාවය කැඩුණා කියලා මට හිතෙනවා. ඊට පස්සේ නැවත වරක් මම හුස්ම රැල්ල ගැන මතක් කරලා මෙනෙහි කරනකොට නැවත වරක් ආයේ මේ මෙනෙහි නාස්‍ය අගට ගන්න පුළුවන් ආයි තප්පර ගානකදී වතේ ආයි වෙනස් වෙලා වෙන ශබ්දයකට හෝ නෑ නෑ එතනින් අපි පොඩ්ඩක් කොමාවක් දාගමු දැන් කොහොමද දන්නේ වේදනාවේ ඉඳලා ආනාපානට ගියයි කියලා මම හිතනවා මම හිත ගන්නව නැවත වරක් හරි අත්දකින්නේ මොකෙන්ද මොහොත සැකහැර කියන්නේ මම ඊළඟ හිත වේදනාවට ගියා මම දන්නවා එතන ඒකාග්‍රතාවේ නැහැ. නාසිකාග්‍රෙත් නැහැ. ඊට පස්සේ මගේ මොකක් හරි ප්‍රයත්නයක් නිසා හෝ අනායාතයෙන් හෝ නැවත ආනාපානට ආවා. දැන් කොහොමද දන්නේ මේ ප්‍රයත්නයේසෝ නිසා මගේ හිත ආනාපානට ආවයි කියලා සාතික කරලා අද්දුටු කියලා කියන්නේ මොකෙන්ද? ආවයි කියලා මම සිතන්නේ මම නැවත වරක් අර විදියට හුස්ම ගන්න බලනවා. කොහොමද දන්නේ? මේක මේක හිතුමනාවයක්ද, නින්දක්ද, මනෝවිකාරයක්ද ඇත්තටම හුස්ම ගන්නවද කියලා කොහොමද දන්නේ? හුස්ම ගන්න මම උත්සාහ කරනවා. උත්සාහය නෙවෙයිනේ අපි ගන්න උත්සාහය සාර්ථක වුණා නම් සාර්ථක උසාහය සාර්ථක වෙච්ච බව කොහොමද දන්නේ? උත්සාහය උත්සාහය බොහොම ප්‍රශංසනීයයි. ඔව් මම නැවත වරක් අර මේ නාසග එහෙම හුස්ම රැල්ල උණුසුමට වගේ දැනෙනවා සමහර ටික වෙලාවක්. ඒක නිසා මෙතන තියෙන ප්‍රශ්න කණු කරලා තියෙන්නේ එහෙම නාසිකාග්‍රේ උණුසුමට දැනෙ තියෙද්දි සද්දට එන එකනේ දැන් ප්‍රශ්නයක් තියෙන්නේ වේදනාවට දුවන එකනේ දැන් ඒකෙම හොඳ පැත්තක් තියෙනවනේ වේදනාවට ගියක ආපහු උණුසුමට නාසිකාග්‍රේට එන පැත්තක් තියෙනවනේ අන්න ඕක විතරක් බලපු දවසේ නිවන් දැක්කා පිටියන එක ගැන චෝදනා කරන එක ඇත්ත ඒක තමයි අපේ කන බින්දව නැත්නම් හැම පිටියන වෙලාවකම කාපව වෙන්න එපායි අනිත් දවසේ බලන්න හිත පිට යන හැම වෙලාවකම ආපහු එනවා. අන්නේ එන පැත්ත විතරක් දැක්කොත් බුදුන් දැක්කා වගේ. සාමනහස මමට තියෙන මම ගොඩක් යෝග කරලා එහෙම පුරුදු වෙලා තියෙනවා රැල්ලත් එක්ක දිගටම මගේ හිතේ යනවා. ඒක මුල් කොටස. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක තමයි පිළිගන්න කරගන්න. ඒක නවත්තන්න අමාරුයි. නෑ. ඒක තමයි සාමාන්‍ය හැටි. අපේ හිත අතන මෙතන දුව දුව දඟලන්නේ. පස්සේනේ මෙයා එක දෙයකට ඒකාග්‍ර වීමක් කරන්නේ. ඒ ප්‍රයත්නයත් හරි ඒ දර්ශනයත් හරි. ඒක පිළිබඳව සැක හිතන්න එපා. පටන් ගන්නකොට ටිකක් දුව දුව හිටියට පස්සේ තමයි මෙයා එක තැනකට යන්නේ. එතෙන්දී අපි ඉස්සෙල්ලා ලොකු අරමුණකට කොටු කරනවා. ඊට පස්සේ දුවන එක නතර කරලා එක තැනකට ගන්නවා. එක තැනකට ගත්තට පස්සේ මෙයා විවිධ අරමුණු දිගේ පණින ගතියයි මම මේ විවේචනය කරේ. නැත්තම් අපි සාකච්ඡාවට ලක් කරේ. ඒ නිසා සභාව පිළිගනීද මන් දන්නේ පිටපණින හැම වෙලාවකම ආපහු අරමුණට එන එකක් තියෙනවා. කවදාවත් ඕක කතා කරන්නේ නැහැ නේ අපි. අපි අර පව් පැත්ත විතරයි සමාදන් වෙන්නේ. අකුසල් සමාදානෙට ඉබේම හිත දුවනවා. ඊට පස්සේ කොච්චර දක්ෂකමක්ද කියලා බලන්න අකුසලයක ඉඳලා වැරදි තැනක ඉඳලා නන්නත්තර වෙච්ච තැනක ඉඳලා ඒකාග්‍රතාවේ නැත්තනක ඉඳලා ඒකාග්‍රතාවයට කිසිම බාධාවකින් තරව ගන්න පුළුවන්. ඒ ගැන විතරක් බැලුවොත් අපව එන ආපු එච්ච ලස්සන රචනයක් මුළු සාහිත්‍යෙම නැහැ. නිවැරදි තැනක වැරදි තැනක ඉඳලා නිවැරදි තැන දාන්නෝ නිවෘත්තන්ට එන පාර විස්තර කරන්න. සද්ධර්මය කියන්නේ ඕකයි. යහතාව යහගුණය කියන්නේ ඕකයි. සත්භාවය කියන්නේ ඕකයි. අසත්භාවය තමයි අරමුණල පිට යන එක. අපි අසත්භාවය ගැන රචන ලියන්නේ අසත්භාවය ගැන චෝදනා කරන ඇයි හැම අසත්භාවයකටම සත්භාවයක් තියෙනවා. සත්පුරුෂ භාවය. ආනෝක බලන්න පටන් ගත්ත දවසේ තියෙන අපි මෙතෙක් කල් බැලුවේ නරක ඇඹුල පැංගිරි පැත්ත. ඒ හැම එකකම මිහිරියාවක් තියෙනවා. අන්න ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමේ උත්කෘෂ්ඨම සේවේ. අපිට මල්ලෙන් ගහලා හංගන්න හදන කෑල්ල ඉස්මතු කරලා පෙන්නපු අරසේ අනිද්දාසේ භාවනාවට ගියහම බලන්න අපේ හිත කොච්චර සෙල්ලක්කාරද කියලා උඹ ඕන තරම් රස්තියාදු බලය. මම බලන්නේ උඹ එන පාර කියලා බලනකොට පිට යන එක රස ආසාවක් වෙනවා. දැන් නම් පිට යන එක මහා බාධකයක් නේ. ඒක සාධකයක් වෙනවා. පිට යන්න එපාය නැවතෙන පාර බලන්න. මම දන්නේ මම කෑ ගැහුවට තේරෙනවද කියලා කාරණා. තේරෙනවා. තේරෙනවා. තේරෙනවා. කියමු බෑන තේරිච්ච බාධායි. තමන්ගේ සිතේ දැන් භාවනා කරන යනකොට හිත වෙනස් අරමුණු කරා යනවා. ඒ අරමුණ කරා ගිහිල්ලා යන්න ගිහිල්ලා ආයි නැවත තමන්ගේ මූලික අරමුණ වෙත ළඟා වෙනවද කියලා දිහා බලාගෙන ඉන්න පුළුවන් මට්ටමකට ගන්න කියලා. ඔය ඉතින් තව එක වැඩිපුර අභ්‍යාසයක් දෙනවා. පුළුවන් නම් එතකොට A+ එකක් දෙනවා. ඒ මොකද්ද පිටට ආපහු ගන්නවද ඉබේ එනවද කියලා බලන්නේ. මම දැනට නම් ගන්න උත්සාහ කරනවා. ගන්නවා. ඕකත් පචය. අයි මූණට කිව්වට තරහ වෙන්න එපා. තමන්ම ඔප්පු කරන්නේ උකර දවසේ මාත් දිනුම් ඔය කියන එක කරන් දිනුම්. අපිට ගන්න බෑ. පිට ගියනම් කොහොමද දන්නේ පිට ගියයි කියලා. පිට ගියයි කියන්නේ නන්නතර හිත යුක්තියසල තේරෙන්නේ නැහැ. පිට ගිය වෙලාවේ තේරෙනවා මේක යුක්තිය මේක අයුක්තිය මේක හරිද මේක වැරදිද කියලා ඒ පිටේම හොඳයි. එහෙම එකක් දීලා නෙවෙයි පිට යන පිට ගිහිල්ලා නෙවෙයි. පිට ගියාට ආවව එන්නේ හිතේම තියෙන බයලජ්ජාවකින්. එච්චරයි අපි මේ ජීවිතේ හම්බ කරපු දේ. අපි ඒකටත් මම එයා දාන්න හදනවා. තරහ එහෙම කියනවලු. තේනවද මං අනින ඇනිල්ල වදින තැනට අහුවෙනවද? එහෙමයි. ආ. දැන් වැඩි දෙවෙනි දවසේට ටිකක් හැර වැඩි. නමුත් බලන්න එන්න එන්න යහපත හොඳට බලතැකි එනවද, ගෙන්නවද? නැත්නම් මම ඇදලා ගත්තද ඉබේ එනවද? ඉබේ එන්නේ. අපි ස්වභාවයෙන්ම හොඳ මිනිස්සු. ඒක තමයි ස්වභාවය. ඒක තමයි බුදුරජාණන් කියන්නේ පබස්සරයි මේ හිත. මනුස්සයා ස්වභාවයෙන් ඒකත් කියන නෑ මම ගත්තයි කියලා. මට හිතෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ මම ගත්තා. මේ මමගේ දෝෂේ කන ඇත පැන පැන ගහනවා. ඇද්දලා අරගෙන ගහනකොට මම යාට උගේ වැඩි මේ අල්ලපු ගෙදර ළමෙන්ටත් උප්පැන සාතිකයට අස්සම් කරනවා මගේ ළමයි කියලා. කඩප්පුලි මමයා. මේ මේ ගෑණි පිටමිනියෙක් එක පුදිලා හම්බෙච්ච ළමේ මම තාත්තයි කොටුවට අසං කරනවා. ඒ වත්තු වල දෙමළ මිනිස්සු යෝ කලොමේ ඉන්නේ ඩයිමනේ. ඌ කියනවලු ගෙදර ලරුවට තෝ කාගෙන් කෑවත් කමන්නේ මට අප්පා කිය කියලා කියනවා. ඒගොල්ලෝ නන්නත්තර දරුවෝ මොකටද අපේ කියාගන්නේ? මම මේ දිනේ ගෙදර වැඩේට. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපානයේදී හුස්ම රැල්ල ටික වේලාවකින් හොඳින්ම නොපෙනී ගිය පසුව මා කල යුතු ඊළඟ පියවර කුමක්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ කියන්නේ මම නැති වුණාට පස්සේ ආපහු මම කිල්ලලා දෙන්න හදනවා. ඉතාලම අමාරුයි බුදුජානනාන්තේ මේ සක්කාය දිට්ඨිය නැති කරාට පස්සේ යනෝනේ වඳින්නම් බුදුහාමුදුරනේ ආයෙ සරයක් මට සක්කාය දිට්ඨිය හදලා දෙන්න. කොච්චර අමාරුද බලන්න කෙලස් නැතුව ජීවත් වෙන්න. මම යාට මොන මම යා අයිය වෙන්න හැදන්නේ අක්කා වෙන්න හැදන්නේ. ඉතින් යාට මොකුත් නැති වෙච්ච කම යා කියනවා මේ නිකම් නිකම් මට ඉන්න බෑ. මට මොකක් හරි දෙන්න ස්වාමීන් වහන්සේ ඔන්න ඔන්න තරහ වෙන්නත් එපා. නෑ කියන්නත් එපා. කක්කා ටික බොහොම අමාරුයි හේදුවට පස්සේ ආයෙලනවා දැන් කක්කා ගන්න තියෙන්නේ කොයි සුපර් මාකට් එකේද කියලා. පොඩ්ඩක් ඔය කරදර නැතන ඉන්න බලන්න. කරබනේ ඉන්න සුම්මයිරි. හ්ම් පුදුම මේ අදවත් දෙකකින් එතෙන් යන්න පුළුවන් වෙච්ච එක මේ අනෝ මගේ දක්ෂකම නෙවෙයි. අනෝම හිතන්නේ දැන් ඉතින් හරි රිට්‍රීට් එක දාත්තක ඇහිලා මෙයා දැම්ම ඉතින් ලකුණු දාගන්න. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. අපේ හිත ස්වභාවයෙන් මෙතෙන්ට යනවා. අපි කොච්චර ආපහු කක්ක වලට කැමතිද කියලා බලන්න මොකක් හරි මට කරන්න ඕන. නිකන් ඉන්න නම් බෑ. නිකන් ඉන්න බා ගෝම ගෝමරි ගාබල්ලාබන් පෙස්සන් කියලා ප්‍රෙඩිසිල්ලා ඉන්නකොට කිව්වා. නිකන් නම් ඉන්නවා. මං වගේ මිනිස්සෙක් උත්තර නොදුන්නා නම් මේ ප්‍රශ්නෙට මොනවද දෙයිද කියන්න බෑ. ඉතින් උංග දෙනෙක් කියනවා නිකන් ඉන්නවට බුද්ධානුස්සතිය කරන්න. නිකන් ඉන්නවට දිසිස් කුණබ බලන්න. නිකන් ඉන්නවට අනිච්චන් දුක්ඛම් බලන්න කියලා මොනවා හරි එකක් ඔලුවට දැම්මට පස්සේ ඉතින් මේ ගෙදර කියලා කියනවා හරි මම දැන් භාවනාවේ ආවල් තැන ඉන්නේ. මම දැන් අනිච්චන් දුක්ඛම් අනත්තම් භාවනා කරන්න කියලා. ඊට කොච්චර වටනවද මේ පිරිසු කරගත්ත එක පෑදී දිහට බොරදියේක් වෙන්න එපා. අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා ආයෙ අනා ගන්න නැතුව ආයෙ බොර කරගන්න නැතුව ඉන්න මේකට කියන්නේ අකිරිය කියලා. අකිරියෙන් හිත පිරිසුදු වෙන්න ගන්න. පිරිසුදු වුණාට පස්සේ ආයෙ කිරිය දාන්න එපා. ඒක නැගිටවන්න ඕනේ නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. 6 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අද උදෑසන සක්මන් භාවනාවෙන් පසුව 4:30ට පමණ මා ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. ආශ්වාස ප්‍රශ්වාසය ඊතා හොඳින් දැනුණා. සුළු වේලාවකින් පසුව ඊතාම වේගයෙන් කැරකෙන විදුලි පංකාවකටත් වඩා වැඩි වේගයකින් හරස් අතට වැටුණ ආලෝක හා අඳුරු ඉරි වශයෙන් ඊතා වේගයෙන් ඇති වී නැති වී යනු පෙනුනි. මෙය දෙවරක්ම සිදු වූ අතර අවසානයේ ඊටාම තද කළු පැහැති පසුබිමකින් නතර විය. මෙම සිදුවීම ඔබ වහන්සේට මා වාර්තා කරන අතර මගේ භාවනාවට මෙහි ඇති සම්බන්ධය දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතමි. මේක දල බැලුමෙදිත් පේනවා දල වශයෙන් බැලුවත් ආනපාන තියෙනවා කැරකෙන දෙයක් පේනවා අන්ධකාරය තියෙනවා. එතකොට මේ එක සටහනක් එක ආකාරයක් නැහැ සටහන් ආකාර ජවනිකා මාරු වෙන එකනේ තියෙන්නේ. ඒගෙම ෆෑන් එකක් කැරකෙනා වගේ කිව්වහම මේ අනිත්‍යත්වයේ විපරිණාමත්වයේ වේගවත් වෙලත් පේනවා. ඉතින් මේ දේවල් දකිනකොට මේක යෝගාවචරගේ භාවනාවට කරන කෙනහිල්ලක්ද එහෙම නැත්නම් මේ භාවනාව එකලස් වෙලා ඒක රස වීම නිසා ලැබිච්ච ආනිසංශයක්ද කියන එක තදින්ම බලපානවා මේ යෝගාවචරයාගේ අනාගත ප්‍රගතියට ඒක නිසා මේ ලියුපේකන කැමැතිද මේ එකට එකට මාරු වෙන එක භාවනාවට බාධාවක් වශයෙන් බලනවද නැත්නම් සතියට බාධාවත්ද නැත්නම් මේ සතිය තියෙන නිසයි මට මේ විවිධාකාර දේවල් පේන නිසා මේ සතියේ වර්ධනයක් ප්‍රනීත භාවයක් විදිහට දකින්නවාද කියලා කිටි කට උත්තරයක් කැමැතිද මේ ලියාපෙකන මොකද හිතෙන්නේ බාධාවක් කියලා දෙහිතෙන්නේ එහෙම නැත්නම් මේ භාවනා නිසා හම්බෙච්ච ආනිසංසයක් කියලා දෙහිතෙන්නේ එන්නේ අයියෙන් කියන්නේ ඔව් ඒක නිසා එහෙමනම් අපිට කරන්න තියෙන තවත් වේගෙන් මේක යන්න හරි හරි ඕන අවශ්‍යතාවයක් නැහැ අවශ්‍ය ඕනේ නැහැ මයික් එක ඕනේ නැහැ මීට පස්සේ අපිට පේනවා මේ අනිත්‍ය භාවය දැන් මුකුළු කරන්න පටන් ගත්තා. ඉඟි බිඟි පාන්න පටන් ගත්තා. අපි මේක හරි අනිත්‍යතාවය මේ භවනා දිනනවා කිව්වොත් ඕක දිගටම එන්න ගන්නවා. මේක වැරදිilla කල්ලව කිරුණ චෙක් ඕහුණියම් කරලා වෙන්නේ නැති නැත්නම් මට වාත අමාරුවක් වෙන්නේ නැති නැත්නම් පිත කිපිලා වෙන්නේ නැති කියලා නැටුවන ඉතින් ඔක්කොමත් අරගෙන තමයි නටන්නේ. ඒ නිසා ඒකට දක්වන අනුග්‍රහය නැත්නම් ඒකට දක්වන ආකල්පය ඒකට දක්වන සංකල්පය මොකද්ද කියන එක අනුව තමයි මෙතන භාවනා කරන කිසිම කෙනෙක් නැහැ ඔක අද්ද විදපු නැති කෙනෙක්. කවමදාකවත් භාවනා එක විදිහට තියෙන්නේ මේ වෙනස් වීම අනිත්‍යත්වයේ ලක්ෂණයක්. මේ වෙනස් වීම දකින්න නැත්තේ මොකද අපි වෙනදා ඉන්නේ අතීත අනාගතේනේ. අනුන්ගේ කුණු කන්දලයක් බල බලානේ. ඒ නිසා මේ බලපු නිසයි පේන්නේ හැබැයි පේන දේ නිත්‍ය සුඛ සුබ නැහැ. ඒක අනිත්‍ය. ආ ඒක තමයි මේ බුදුහාමරට පෙන්වන්න ඕනලා තියෙන්නේ කියලා. මේකට ආවට ආයිබෝන් කියලා අනුග්‍රහ කරන්න කොච්චර සත්පුරුෂකමක් තියෙන්න ඕනද කියලා බුදුහාමර අහනවා. මේ ෆෑන් එක නතර කරන්න ඕ, ජවනිකා මාරු වෙන නතර කරන්නනේ අපි මේ නිමිති ගන්නවයි කියන්නේ. මෙතන නෑ එනේන නිමිති තව නිමිතිකට ඉදිරියලා මාරු වෙනවා. මේක භාවනාවේ දියුණුවක් එහෙම නැත්නම් ප්‍රගමනයක් මේකට කියන්නේ විපරිණාමය රූපාන්තරණයක් පරිණාමී ආන්නයකට අනුග්‍රහ කරනවා නම් බෑන මගේ කොච්චර ඉක්මනට වැවිලා කොච්චර ඉක්මනට මේක කස කැවිලා අන්තිමට තමනුත් අරගෙනම කරකොල දාන කරකොල දාලා සුනාමියට ගැස්සුවා වගේ දියසුලියකට හයි කරුවා වගේ සුළුසුළුකට ගත්තා වගේ අරගෙනම යනවා ඉතින් මේ ටික ටික දෙකෙන් පුරුදු වෙච්ච එකනට එහෙම බලවත් කරකැවිලට අහුන සතුටක් ඇති වෙනවා ඇති අන්තන් ධර්ම ප්‍රවාහයට මං අහුණා මම මෙතෙක් කල් කිව්වේ මේක ගැලවෙන්න උත්සාහ කරේ කියලා එයා ඒ ළඟදී ඉහළට පීන ප්‍රවාහයට අහු වෙනවා. අහු වෙන්නේ ඡන්දේ දීපු එකන විතරයි. මේකට බයක් සැකක් සංකාවක් චකිතයක් අනිශ්චිත භාවයක් ඇති වෙනවා නම් අන්න ඒකට කෙලස් කියනවා. ඒ නිසා හිතෙන්ද යන්න කාය ජීවිත নিরপেক্ষව කම්මෝගෝචිකාගෝ කියලා. රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා වෙන ඕනේ ඔන්න ගිනි අගුරක් වෙච්ච අවයි කියලා යන්න පරිසරය සකස් කරලා දෙන්න පුළුවන් නම් අපේ වැඩමුළුව සාර්ථකයි. එක්කෙනෙක් වුණොත් ඇති. එක්කෙනෙකුට හරි මෙහෙම වෙන්න ගියා නම් අඩු ගන්න ඒ මනුස්සයා මේ ලෝකෙ පෙරලෙනවයි කියලා කලබල වෙන එකක් නැහැ. පෙරලෙන්න ඕනේ ඔක තියෙන්න බෑ නැතුව. ඒ නිසා වෙනස් වෙන දේ හරි බුදුහාමරගේ පළවෙනිම වටිනා ලක්ෂණය තමයි මේ සියලු දේ වෙනස් වෙනවා. මේ මම දකින පොඩි දේ අනුග්‍රහ කරපු ගමන් ඔක දසදහස් ගුණයකින් කත කැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඒක උපදේශයක් වශයෙන් මේක හරි මේකම තව තවත් ළමීප වෙලා ලං වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා බලන්න කමඨාන සුද්ධ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. හත්වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ මම භාවනාවට ආදුනිකයෙක් මේ ආනාපානෙහි භාවනාවට සිත යොමු කළ හැකි වූයේ හුස්ම ගැනීම වාර දෙක තුනක් පමණි. පසුව බාහිරින් ඇතිවන අරමුණු වලින් මගේ භාවනා චිත්තය වික්ෂිප්ත වෙයි. නැවතත් පිරිසිදු සිතකින් භාවනා අරමුණට සිත යොමු කිරීමට අදාළ උපදෙස් අනුකම්පාවෙන් ලබා දෙන ලෙස নমස්කාරයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය ඒක නඩත් අපි අර කට උත්තරේ අහපු විදිහට එහෙම පිට ගිය වෙලාවක නැවත Tamange මූල කර්මතන්ට ආපු අවස්ථාවක මතක තියෙනවද කියන එක තමයි මට අහන්න තියෙන්නේ. ඒකට ඒක තමයි උත්තරේ. ඒකේ තමයි උත්තරේ මම හොයාගන්නේ. ඒ ලියපෙකන කැමැතිද එහෙම පිට යන්නේක විතරමද වෙන්නේ? ඒ වගේ හිත අරමුණෙන් පිට යන්නේක දැක්කා වගේම පිට ගිය තැනක ඉඳලා නැවත අරමුණට ගිය සංසිද්ධියක් දැකලා අත්දැකලා මතක තියෙනවද කියලා මං අහන්නේ. දැන් ස්වාමීන් වහන්සේ පිටටමයි යන්නේ. ඔව් පිටට ගියා මං කොච්චර උත්සාහ කරත් ඒක නැවත අන්න අමාරුයි. එහෙමනම් දැන් කොහොමද භාවනා අධිකර කරන්නේ? දැන් පිටද දැන්නත් තියෙන්නේ. හොසේ දැන් ඉන්නේ පිටද? නෑ දැන් ඉන්නේ දැන්. තියෙන කොයි වෙලාවද ආවේ ආපහු? ඒක මං අහන්නේ මේ දැන්. මේ බාහිර අරමුණත් එක්ක මගේ සිත ඒ බාහිර මුණත් එක්කනේ දැන් තියෙන්නේ. ඒක ආපසු භවනා අරමුණට ගන්නෙ කොහොමද කියන. පිට යන වෙලාවෙම ආපහු එනවා. හිත කියන්නේ මේක. එහෙම නැත්තම් මේ දීසේ පවත් ගන්න බෑ. පිට හැම යන වෙලාවෙම ආපහු එනවා. ඒක නෙමෙයි චෝදනාවක් තියෙන්නේ. දන්නේත් අපි වැරද්දක් කරනවායි කියලා. ඒ නිසා බලන්න පිට ගියොත් හුත්මක් ගත්තොත් හිපිට කරන්න චිතුරු ධානය ඉන්න පුළුවන්. එහෙමයි. බෑ. පිට ගියොත් ආයෙ එතනම නැත කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා පිට යන හැම වාරයකම මෙහෙම මං ආන්නම්. එතකොට මේ ආනාපාන දෙක සති දෙක තුනක් කරලා පස්සේ හිත පිට යන වාර කීයක් අත්දකලා තියෙනවද? හරි. හිත පිට යන වාර අරමුණෙන් අරමුණට බාහිර අරමුණට හිත පිට යන වාර කීයක් විතර වගේ තමන් මූණ දීලා තියෙනවද අත්දකලා තියෙනවද? කොහොම වාර ගණන් වශයෙන් කියන්න බෑ. සායන වාර ප්‍රමාණයක් මේ මූණ දීලා තියෙනවා. පිට ගියාට පස්සේ ආපහු ආපු නිසානේ ආපහු පිට යන්නේ. ඒ වාර ගණන් තියෙන එක නිසානේ. පොඩි තර්කයක් මම ඉදිරිපත් කරන්නේ. වාර ගාන එක නම් පිට ගියා ඇවිල්ලාම නැහැ නැති අමු පිස්සාගේ පිස්සන් කොටට දාන්න ඕනේ. ඒව නෑ. ආපහු ආවා ඊට පස්සේ ආව විට යනවා. නමුත් අපේ ඔළුව අපි අපි ගැන තියෙන හීනමාන කොච්චරද කියනවනම් පිට යන එක කනට ගැහුවා වගේ මතකයි. ආපහු එන එක දැකලත් නෑ. ඒක වෙන්න බෑ. මෙහාට ගියා නම් රවුම කරගලා එනකොට ආයෙ හරි පැත්තෙන් එන දින අනිත් දවසේ බලන්න පිට යනවා එකෙන් පේනවා ඇතුළට එන එකක් තියෙනවා මේක වසංගලා වැඩේ වෙන්නේ. මම බලන්න ඕනේ කොයි වෙලාවක හරි නන්නත්තර වෙච්ච හිත ආපහු අරමුණ කරා නැවත එන ගමන. ඒ කියන්නේ නිවස බලා ආපහු එන ගමන කියලා මේකට කියනවා. අන්න ඒක දැක්වෝ දාසේ සුද්ධ විපස්සනා. එනිසා ඒකට ඇහ ගහගෙන යන්න පිට යනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඇතුළට එනවා. නැත්නම් පිට ගියක අල්ලන්න බැරිව අභ්‍යව කාතෙත් කඩාගෙන යන්න එපා අඟහරු ලෝකෙදී. යන්නේ ගලක් ඕන ගලක් උඩ දැම්මොත් බිමට වැටෙනවා. ඒක නිසා ආපහු එන ගමන එකක් බලන්න එකක් බලපු දවසේ තමයි තේරෙන්නේ කවදාකවත් නොදැක්ක පැත්තක් භාවනාවේදී අල්ලගන්න පුළුවන් වෙනවා. අටවන ප්‍රශ්නය. ගරුතර ස්වාමින් වහන්ස මගේ භාවනාවේ දැන් සිටින ස්ථානය විස්තර කරමි. ඉදිරියට යෑමට කමටහන් පතමි. ආශ්වාස ප්‍රශ්වාසයේ සිහිය පිහිටවමින් ශරීරය දෙස සිත යොමා බලමි. ශරීරයේ රිද්මයාකාර ගැස්ම දෙස බලා සිටිමි. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාසයේම ඊතා සැහැල්ලු වී ශරීරය පිළිබඳ දැනීම සැහැල්ලු බවට පත්වේ. හුස්ප පිළිබඳ දැනීම ඊතාම සියුම් වී එය නලලේ හෝ සිත තුලින් දැනීම විඳිමි. එවිට ශරීරය පිළිබඳ හෝ අන් දේවල් දැනීම නතර වී ශබ්ද පමණක් ඇසීම සිදු වී විටක ප්‍රභාව ජල යූරක හැපෙන නම් බව දැනි නොදැනි යාම ජලාශ වැනි දේවල් වලට හිත හුස්ම ගැනීම දෙසම පවතී විටක හිත අරමුණු බිඳී ගියත් නැවත සාදා ගනිමි. නින්ද පැමිණෙන විට එය නීවරණයක් බව සිතා නැවත සැකසෙමි. කම්මැලි බවද එසේමය. මගේ කල්යාණ මිත්‍ර ගරුතර ස්වාමින් ස්වාමීනි මාහට ඉදිරියට හෝ තවදුරටත් ප්‍රගුණ කිරීමට අනුශාසනා අයදිමි. සක්මන් භාවනාවද ඊටාම මනවින් අත්විඳ ගනිමි. සිහිය පවත්වා ගනිමි. මේකේදී පරියංග පිළිබඳ විස්තරේ කිසිම දෝෂයක් නැහැ. මේක හොඳට නැවත නැවත බලන්න. අරමුණ ගෙවිලා අරමුණ මූණට මූණ දාලා අරමුණ හේම කරගෙන අරමුණ මේචල් කරගත්තට පස්සේ පිට යනවා ඇතුළට එනවා අරමුණේ ඉනවා පිට දේවල්ට එනවා මේ ගොඩාක් වැඩ යනවා යනකොට සමාහට කම්මැලිකමක් තියෙනවා සමහරට අධික වීර්යයක් තියෙනවා මේකද හොඳට බලන් ඉන්නකොට මේකේ මේ කිසිම න්‍යාය පත්‍රයක් නැති බව. කිසිම මට පාලනය කරන්න බැරි බව තමයි මේකෙන් පෙන්වන්නේ. නැත්තම් අනාත්ම ස්වરૂපේ පරාදයක් නෙමෙයි. ඒක වැරදිල්ලක්වත් ඒක මේ ලෝකේ මට කරන අසාධාරණයක් නෙමෙයි. මේක දිහා බලාගෙන කොච්චර වෙලා Tamande ඉන්න පුළුවන්ද කියන එක තමයි මෙතන තියෙන තපස. මෙතන තියෙන ඉවසන ගතිය. මෙතන තියෙන උපේක්ෂා. එනිසා ඒ ඕන දෙයක් වෙන්න ආරින්. පිට උනාට කැළඹෙනවා. නිදිමතට එනවා. සතුට වෙනවා. පහසු වෙනවා, උඩ යනවා පහත යනවා මේ ඔක්කොම බලනින්දදී මට මට මමයා කියලා මට කියලා නේවාසික බවක් හෝ අධිකාරී ශක්තියක් හෝ පාලන ශක්තියක් නැති බව තියේදී කලබල වෙන්නේ නැතුව හිඳාඩි දාන්න නැතුව අස්ථානගත වෙන්නේ නැතුව බලන්න ඉන්න පුළුවන් නම් අපි ඒකට සද්ධාව කියලා කියනවා. ඒ වෙලාවේදී අන්දමන්ද නම් ඒ කියන්නේ සද්ධාව නැහැ. මේ සද්ධාව ඊගාව මට්ටමට ක්‍රියාකාරී සද්ධාාවක්. මේකට කියන ඕකප්පන සද්ධාව කියලා. ඕකප්පන සද්ධාහට දාලා තියෙන නිසා මේකම ටික කාලයක් බලන ඉන්න මොනම උපදේශයක්වත් ඕනේ නැහැ. භාවනා විශ්ින් භාවනා ඉදිරියට ගෙනියන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. මෙය ප්‍රකාශයක් පමණයි. නමුත් ඔබ වහන්සේගේ කල්යාණ මිත්‍ර උපදෙස් බලාපොරොත්තු වෙමි. භාවනාවට යොමු වූ දා සිට ඉබේ වැටෙන හුස්ම රැල්ලට નિરાයාසයෙන්ම සිහිය යොමු වේ. ඒ දෙස බලා සිටිමි. හුස්ම රැලිවල රටාවල වෙනස්කම්ද ළඟ ඈත දැනෙන හුස්ම රැල්ලද නාසිකා අග ස්පර්ශවන තද බුරුල් බවද තුනීවන ආකාරයද මුලමැද අග නොවැටෙන ආකාරයද නොඑක් දේ නිරීක්ෂණය කරමි. නිරීක්ෂණය කර ඇත්තෙමි. පර්යංකය බිමට ස්පර්ශ වන කකුලක දැනෙන වේදනාව වැඩි වෙවි එන ආකාරයත් වේදනාව ඇතුළතින් දැනෙන බොහෝ සියුම් ආනාපානයත් බලා සිටිමි. බලා සිට ඇත. සමහර වේලාවට ඉරියව් මාරු කර බලා සිටිමි. එවිට වේදනාව තුනී වී යන ආකාරයක් අත්විඳ ඇත. සතිය සියුම් වෙවි ගොස් මොකුත් නොදැනෙන ආකාරයක් නැවත සතිය හටගන්නා ආකාරයත් කයට සිත නැවත ඉබේ යොමුවන ආකාරයත් අත්විඳ ඇත. දිගටම වාගේ අත්විඳ ඇත. කයට දැනෙන මේ දුක ස්වභාවය එනම් වේදනාව ටික ටික වැඩි වෙවි ගොස් ශරීරය හඳුනා ගැනීමට නොහැකි ලෙස පැතිරෙන මේ දැනීම තද උණුසුම් ගතිය, පුපුරු ගසන ගතිය, පිච්චෙන ගතිය තුලින් යාන්තමින් ඇතුළතින් දැනෙන සතිය තුලට හිත පවත්වයි. මේ සතිය විස්තර කර නොහැකි ලෙස දැනේ. සමහර වෙලාවට උතුරන පැණි හැලියක් බුබුලු දමන ආකාරයට ඇතිව නැතිව දිගටම පවතින සතිය තුලින් බුරබුරා උඩට එන ආකාරයේ වේදනාවක් දකි. වේදනාව උණු වූ විට සති උග්‍ර වූ විට සතිය නැත. වේදනාව ඇත. දරාගත නොහැකි විට ඉරියව් වෙනස් කරයි. සමහර අවස්ථාවල කර්ම ශක්තියක් ගෙවනවා යයි මෙනෙහි කරමින් වේදනාව දෙස බලා සිටිමි. එවිට අඩුවන ආකාරයක් දැනෙන අවස්ථා ඇත. ගෞරවණීය ස්වාමින් වහන්ස දැන් තේරෙන විදිහ නම් පර්යං පර්යංකේ විස්තර කර දීමට නොහැක පර්යංක කාලය වැඩි කරමින් සමහර විට ඉරියව් වෙනස් කරමින් ඔහේ බලා සිටිමි වෙනස් වීම දුක තේරෙන බව හැඟේ භාවනාව කිසිම දෙයක් පාලනයකින් තොරව සිදුවන බවත් විස්තර කර කීමට නොහැකි බවත් මේ සිදුවන දේවල් දිහා ඔහේ බලා සිටිමි යම් අවස්ථාවකදී මේ සිදුවන දේවල් දිහා බලා සිටින විට බොහෝ විට නොදැනීම ගැස්සී ගොස් නැවත අවදීවීමක් වැනි දෙයක් දැනේ. නැවත වෙන දේ දිහා බලා සිටිමි. නින්ද ගොස් නැති බව හොඳටම විශ්වාසය. සතියත් ඇත. අවට සිදුවන ඇසීම් දැනීම් දිහා බලා සිටිමි. ඇලීමක් නැති තරම්ය. කෙලස් අඩුවන බවද දැනේ. සමහර විට නැවත උතන පේන්නේ මං කියන්නේ මෙන්න මෙතෙන් දෙන්නේ කියලා එළිය තියෙනවා. ඔය අඳුරුම දැන ඉන්නේ උතන. පේනවද? පේනවා අකුරු තමයි පැහැදිලි නැති ස්වාමීන් වහන්සේ ලියලා තියෙන මේ හෑන්ඩ් රයිට්. කයසිත සංසුන් වී ඇති බව දැනේ. සක්මන. පතුලටම සිත යන ආකාරයක් වෙනස් වීම දකින ආකාරයත් සිත දුවන ආකාරයත් නැවත ඉබේ එන ආකාරයත් තව විටක ඉබේ ගන්න ආකාරයත් එනම් සක්මන තුලින් දකි. සමහර විට ඇලෙන ගැටෙන ආකාරයත් දකි. සමහර විට මාන්නයත් හිස ඔසවන බවද දකි. තෙරුවන් සරණයි. මේකට නිකන් අර උපදේශයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ප්‍රකාශයක් හොඳයි. මේකෙදි කියනවා ගඟක් අයිනේ වාඩි වෙලා ගඟ දිහා බලන්න ගලන හැටි බලන්න ඉන්නේ. හැබැයි අත දාන්න එපා ගඟ. අත දැම්මොත් පෙඟෙනවා ගඟ කැළඹෙනවා. කකුල දාන්නත් එපා කකුල දැම්මොත් කකුල තෙඟෙනවා කැළඹෙනවා. මේක දිහා ඒ දෙස බලා සිටීමට අපි විපස්සනා කරනවා කියන්නේ. ඒ නිසා පරියන්කේ හෝ සක්මනේ ඒ පෙරහැරට යන්න අරින්ද බලාගෙන ඉන්න බලන්න කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා ඉන්න ඉන්න ඉන්න කෙලස් කැපෙනවා. ඒක ඒක ලියවිලක් තියෙනවා වාක්‍යයේ. ඒක තමයි සත්‍යය. ඒක නිසා මේකට මේ නිසින්ින්ද යnderලා බලා සිටීම තමයි අපි මේ භාවනාවේදී විශේෂම විපස්සනාදී කරන්නේ. ඒක හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංකයේ තැන්පත් වී මා දැන් මෙතන ලෙස කාය ලෙස සතියෙන් සිටන විට උදරය චලනය ප්‍රකට විය. පිම්බෙන ස්වභාවය මෙනෙහි කරන විට රළු ගොරෝසු වෙන ගතියකින් තද වෙන තෙරපන කම්පනයක් දැනුණා. ඉදිරියට ඇඳන තල්ලු වෙන ස්වභාවයක් දැනුණා. විටක ගැස්සීමක් ලෙසද ප්‍රකට විය. හැකිලීමේදී සැහැල්ලුවක් දැනුණා. ශරීරයේ මස්පිඬු නලියන දඟලන ස්වභාවයක්ද ශරීරය පුරාම දහඩිය දමා රත් වෙනවා දැනුණා. විනාඩි 20කට 25කට පසු වෙන විට මෙම ගතිය අඩු වෙන අතර එන්න එන්නම පිම්බීම හැකිලිම සියුම් විය. සියුම් වෙන ස්වභාවය ශාරීරිය පුරාම පැතිරි වාෂ්ප වී යන ආකාරයක් දැනුණා. හිත ඒ ලෙස එළඹගෙන සිටිනවා දැනුණා. ටික වේලාවකින් සියුම් ස්වභාවය නැති වී යනවා. ප්‍රනීත ශාන්ත ස්වභාවයක් ප්‍රකට විය. එය සුදු පාට ආලෝකයකින් යුක්තයි. ටික වේලාවකින් හිස් ස්වභාවය කැඩෙනවා. නමුත් නැවතත් සුළු වේලාවකින් ශාන්ත ස්වභාවය දැනෙනවා. ඔය හැම වෙලාවෙම දෙපැත්තක් පෙනේ. ශාන්ත වුණා නම් ප්‍රනීත වුණා නම් හීන භාවයක් වෙනවා. ගොරෝසු වුණා නම් සියුම් භාවයක් ගන්නවා. මේ දෙක අතර මේ යනදී හිත නරක කරගන්න කාරණයක් කරගන්න එපා. හිත කරදර කරගන්න යන්නේ නැතුව ඒවට මොකද්දෝ තියෙනවා පණිවිඩයක් කියන්නේ. මේ පණිවිඩයට යන්න අරින්න අරකට හොඳයි මේකට නරකයි මේක වේවා මේක නොවේවා කියන එක පුළුවන් තරම් ඒ විනිශ්චය කිරීම පැත්තකට දාලා ඒව අතර තියෙන මේ හේතුඵල සම්බන්ධතාවය දිහා බලහින්න පුළුවන් වුණොත් පෙනෙයි. කිසි ඒව අපින් කිසිම විනිශ්චයක් බලාපොරොත්තු වෙන්නේ ඒක ඒකටම තියෙනවා න්‍යාය පත්‍රයක්. අපි විනිශ්චය කරපු ටික විතර අපිට දුක් දීලා තියෙනවා. මිනිස්සු නොකර හිට කිසිම දුකක් නැහැ. ඒ නිසා ටික ටික ටික ටික දේට වෙන්න ඇරලා ඒ දේශ බලාගෙන ඉන්න ඕනේ. ගඟක් අයින ඉඳගෙන ගඟ දිහා බලා ඉන්න කෙනෙක් වගේ. 11 වෙනි ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානය ටික කලක සිට වඩන අයෙක්මි. මට සක්මන් භාවනාවේදී পায় පිළිබඳව සංඥාව නැතිව ඔසවන විට හා ගෙන යාමේදී සැහැල්ලු බවකුත් পায় තබන විට බර ගතියකුත් පොළව ස්පර්ශ කරන විට සීතල ගතියකුත් දැනේ. මුලදී පිම්බීමේදී හා හැකිලීමේදී එම අරමුණු පටන් ගැනීමත් අවසානයත් ඒ අතර මැද වෙනස් වෙමින් පවතින බවත් බිඳි බිඳී යෑමත් හොඳින් වැටහුණි. නමුත් දැන් අරමුණු පටන් ගැනීම වැටහුණත් බිඳි බිඳි යෑම ප්‍රකටව වැටහෙන්නේ නැත. පටන් ගැනීමේදී බිඳීම වැටහෙනවා ඊට පසු හිස්තැනක් නැවත බිඳෙනවා නැවත හිස්තැනක් ආදී වශයෙන් මෙය භාවනාවේ පිරිහීමක්ද දියුණුවක්ද නොදම් නොදනිමි. එමෙන්ම තදබල වේදනා දැනෙන විට ඉරියව් වෙනස් කිරීමට සිත් වේ. ඉරියව් වෙනස්කොට නැවත සකස් කර ගනිමි. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය ලැබියෝ. ඒක එක එක tempat වෙනවා ඇවිස්සෙනවා ඉස්සල ප්‍රශ්න දීපු උත්තරේ වගේ ඒව පටින් කලින් සඳහන් කරපු නාඩගමක හැටියට ජවනිකාවේ යන මේක ශෝකාන්තයද දුක්ඛාන්තයද විනිශ්චය කරපු ගමන් අවුලයි ඔය යන දෙයට අපි ලුණු මිරිස් දාන්න ඕනෙත් නැහැ පදම හදන්න ඕනෙත් ඒක පදමක් තියෙනවා ආන්න එක දිහා වැඩි වේලාවක් අදට වැඩිය වැඩි වේලාවක් හිත කරදර ගන්න නැතුව බලන්න පුළුවන් නම් ඒ තරම් භාවනා දියුනේ. ඒ නිසා මේක ඇවිල්ලා තියෙන යම් පදමකට ඒකට එහෙම යන්න දීලා විනිශ්චය කිරීමකින් තොරව නැත්නම් ඒක ගා ගන්න නැතුව පුළුවන් තරම් බලන්න බලන්න බලන්න ගියාට පස්සේ අපි විනිශ්චය කරපු තැනින් කතාව නතර වෙනවා. විනිශ්චය කරේ නැත්නම් දිගට භාවනා අපිට කියලා දෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන් මළුවේ සිටගෙන මම මෙතන යනුවෙන් සිතා මුළු කායයටම හිත යොමු කර පසුව සක්මන ඔසවනවා ගෙනියනවා තබනවා යන මූලික අරමුණට සක්මන් භාවනාව කරගෙන යන අතර සක්මන නිරීක්ෂණය කළෙමි විලුඹෙන් එසවෙන পায় ඇඟිලි තුඩින් එසවීමෙන් කෙලවර වේ ගෙන යාමේදී කකුල නැවී ඉදිරියට යයි. තැබීමේදී නැවතත් විලුඹ පොළව ස්පර්ශ වී සම්පූර්ණ පතුල ඇඟිලි තුඩු දක්වා පොළවට පතිත වේ. මේ ආකාරයෙන් සිහියෙන් යුතුව වාර 10ක් 15ක් පමණ යන විට මට නොදැනීම සිත සිතුවිල්ලකට හෝ ශබ්දයකට යයි. නැවතත් මම සිත සක්මනට ගමි. මේ ආකාරයෙන් මට පෑම සක්මන් කර කරමි. සක්මන කරගෙන යෑමේදී කකුලේ සිට පතුල උඩට මැටි ගොඩක් හෝ යම් බර දෙයක් පිටිපතුල මත තිබෙන බව දැන මෙවැනි වාර කීපයක්ම වී ඇත. තවද දික්කතට මස්පිඩු ගමන් කරන වාසේ දැනේ. ටික වේලාවකින් পায় නැතිව යයි. තවද යටිපතුලේ විලුඹට වඩා ඇඟිලි තුලුවල තුඩුවලට ස්පර්ශ වන බවක් වැලි ස්පර්ශ වන බවක් දැනේ. මේ සක්මන කරගෙන යන අතර තවද මුළු ඇඟටම කටුවනින්නාක් මෙන් දැනේ. කන් අගින් රස්නයක් පිටවේ. මෙයයි මගේ සක්මන් භාවනාව. පර්යංක භාවනාව. සක්මනින් පසුව පර්යංකයට වාඩි වී කිසිම අරමුණක් නැතුව ඔහේ වාඩි වෙලා ඉන්නකොට මගේ මුළු ඇඟම හොඳට උතුරන වතුර මුට්ටියක් සේ දැනේ. ඕනෑම වේලාවක ඇස්පියාගෙන නිසොල්මනේ සිත ශරීරයට ගත් විට ශරීරයේ ඇතුළතින් මහා කාලගෝට්ටියක් දැනේ. ඒ දැනි දැනීම මම ප්‍රධාන අරමුණට සිත යොමු කරමි. ආනාපාන සතිය. ආශ්වාසය නාස්කුහරේ හැපි ඇතුළට යන බවත් දැනේ. එය දිග සුළං රැල්ලක් බවක් දැනේ. ප්‍රාශ්වාසයෙන් නාස්කුහර තුල වැඩි එළියට පිටවන බවක් සහ එය කෙටි බවක් දැනේ. මේ ආකාරයෙන් ආශ්වාස ප්‍රාශ්වාසය. මෙයා කරගෙන යද්දී සිහියෙන් වාර 20ක් 30ක් යන විට නොදැනීම සිත අරමුණෙන් පිට ගිය බව දැන නැවතත් ප්‍රධාන අරමුණට සිත ගන්නවා. මේ ආකාරයට කිසිම ඉරියව් මාරු කිරීමක සිදු නොකර සිහියෙන් සිටී. මේ ආකාරයට භාවනා කරද්දී පිටකොන්ද තැලිලා පස්සට යනවා වගේ දැනෙනවා. තවත් වේලාවල් කොන්දෙන් කැඩිලා ඉදිරියට එන බවක් දැනෙනවා. මුහුණේ දකුණු කම්මුලේ මස් උඩටගෙන උඩට තෙත ආලේපනයක් කළා වගේ දැනෙනවා. මේ ආකාරයයි මගේ භාවනාව. ඔබ වහන්සේට මේ ආත්මයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය සක්මනේදී ඔය කියන විස්තර බලන නිසා පේනවද නැත්නම් අනික් වෙලාවට සක්මන් කරනකොට ඇවිදිනකොට හිතන්නකෝ සක්මන් නොකර මේවා නැතිකමද තියෙන්නේ තියෙනවා තියෙනවා බලන්න නැතිකමද කියන. එතකොට අපිට සාමාන්‍ය දින දයන කොටත් මෙච්චර ගැඹුරු නැතුණත් මේක තියා බලන්න අභියෝගයක් එකේ තියෙනවා. පරියංක භාවනාවේදී ආනාපාන සතිය එක වාර 20ක් 30ක් බලන්න යනකොට හිත පිට යන එකද මේක වෙන්නේ ඊට පස්සේ නැවත අරමුණ පේන එක නැත්නම් ආනාපානෙ නොදෙනී යෑමක්ද වෙන්නේ කියන එකට නැත්නම් ආනාපානෙ වෙන ක්‍රමක්‍රමයෙන් ගෙවි යෑමක්ද වෙන්නේ කියන එකට පොඩ්ඩක් බලාගන්න. එතකොට තේරෙයි මේ වෙන අරමුණු එන එකක්වත් මොකක්වත් නෙවෙයි මේ ආනාපානෙ එnde end end end end මේ අවපක්ෂේ හඳ වගේ ගෙවන් වීමක් වෙන එකට බැලුවේ නැත්නම් ඔන්න වගේ අදහස් ඉදිරිපත් වෙන ඉඩ තියෙනවා. නමුත් ඒක උදුවට පිරිසුදුට බැලුවොත් මේ ආනාපාන විපරිණාමය දැක් ගන්න පුළුවන් වෙයි. එතකොට තමයි තේරෙයි. එක දිගට අරමුණක් දිහා බලන හිටියොත් ඒ අරමුණ අර වගේ ක්ෂය වීමක්, වැය වීමක්, විනිරුද්ධ වීමක් වෙනවා. අන්න ඒක දකින්න අපේ හිත කෝලයි. අපේ හිත ලෑස්ති නෑ. අන්න ඒක දකින්න සුළු දිගට භාවනා කරන්න. අන්තිම ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ඊයේ ධර්මදේශනාවේ බුද්ධානුස්සතිය ගැන ගෞරවනීය ස්වාමින් වහන්සේ මීට පෙර මා විසින් බුද්ධානුස්සතිය වැඩිවීමට උත්සාහ කර ඇත. අරහං ආදී ගුණ නමය සිතෙන් මුමුණමින් එක දිගට සිහි කිරීමට උත්සාහ දැරුවද එම ගුණ කටපාඩමින් මතක් නොවේ. ඒවා තුල සතිය එක දිගට නොපිහිටයි. සිතුවිලි වේදනා හා ශබ්ද දිගේ සිත පිටගොස් නුරුස්නා ගති පහළ විය. ඉන්පසු නව ගුණ අර්ථ සිහි නොකොට ආරෝහණ සහ අවරෝහණ පිළිවෙලින් සිතින් නිකම්ම සිහි කිරීමට පටන් ගත්ෙමි. එවිට සිතුවිලි වේදනා හා ශබ්ද දිගේ සිත පිට යාම අඩුවිය. කලබල ගති අඩුවිය. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ එතරම් ශ්‍රද්ධාවක් පහළ නොවිය. ඉන්පසු බුද්ධ චරිතයේ සිදුවීම් උදාහරණ දීපංකර බුදුපාමුල විවරණ ලැබීම 45 වසරක පරාර්ථ සේවය ආදිය චිත්‍රපටියක් මෙන් සිහි කර බැලුවෙමි. එවිට බොහෝ වේලා ඒවා තුල සිතින් নিমগ্ন වී සිටිමි. බාහිරට සිත පිට යාමද අඩුවිය. බුදු පියාණන් වහන්සේ පිළිබඳව ගෞරවයක් කින් හදවත පිනා ගියේය. ගැටලු. පුද්ගල චරිතානුව බුද්ධානුස්සතිය වැඩිීමේ ක්‍රම තිබේද? ඔබ වහන්සේට සුදුසු වේලාවක පිළිතුරු ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට නිරෝගී නිදුක් දීර්ඝායු සම්පන්නිය ලැබේවා. දැන් අපි ධර්මදේශනාවේදීත් බලමු මේක සාකච්ඡා කරන්න කෙසේ නමුත් බුද්ධානුස්සතිය සතිය කියන වචනේ මේ සතියේ වර්ධනයක් වෙලා තියෙනවනම් අපි දිනු. ඒ නිසා ආයේ බුදුහාමගේ සද්ධාව නිසා හෝ සතියෙන් මේක ඉන්න පුළුවන්කම නිසා හෝ අරමුණේ নিমগ্ন වීම හරහා මේ විවිධාකාර උපමාන දිගේ බලන්නේ නැතුව සතියේ වර්ධනයේට බුදුගුණ හේතු වෙලා තියෙනවා නේද බුද්ධ අනුසතිය කියන. එහෙම නැතුව සද්ධාවේ වර්ධනයේට බුදුගුණ හේතු වෙලා තියෙනවනම් ඒක තමයි සමත වශයෙන් බුද්ධ අනුසතියක් නේද විපස්සනාවක් වෙලා නැහැ. එනිසා මේ කටයුත්තේදී සතිය කෙතෙක් දුරට තමන් ළඟ තියෙනවනම් බුදුහාමතුන්ගේ ගුණ වලට වැඩිය තමන්ගේ ගුණ ටික සීවේ. ඒක තමයි බුදුරජාණන්සේගේ භාවනා තියෙන වටිනාකම තමන් ගැන විශ්වාසයක් එන්න පටන් ගන්නවා. මට සතිය වඩන්න පුළුවන් කියන. අන්නේ දෙයට වග බලා ගන්නවා. හොඳයි අපි මම හිතන්නේ තව ප්‍රශ්න තියෙනවා කියලා අහන්න වෙලාවක් නැහැ. මොකද අපිට යොදාගත්ත කාලයට වැඩි ටිකක් ගිහිලා තියෙනවා. අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා මෙතන ඉඳලා සක්මන් භාවනා කරන්න. අපි මේ විනාඩි 45න් කාලෙන් පස්සේ මෙතන නැවත රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවක් සඳහා. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල තිබුණු කාලය સમાપ્ત වෙනවා. හැම ආකාරයෙන්ම මේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි කියලා මම ප්‍රාර්ථනා කරනවා